දැනට යෝජිත කෙටුම් පතේ තිබෙන්නේ පවත්නා ජනාධිපතිවරයාට යම් යම් බලතල දෙන එක. ඒක නෙවෙයි උපාය මාර්ගය. ඒ කියන්නේ මේ අවුරුදු 6 කොහොම හරිත් මේ ජනාධිපතිතුමාට බලතල ටිකක් දීලා තියන එක නෙමෙයි. මේක රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය විය යුත්තේ මුළු රටේම අනාගතය ගැන කල්පනා කරලා. වර්තමාන මේ ඉන්න ජනාධිපතිවරයා සනසන්නේ කොහොමද? ඉන්න විපක්ෂ අගමැතිවරයා සනගන්නේ කොහොමද? විපක්ෂ නායකයාට බලය ලැබෙන විදිහට පාර කපාගන්නේ කොහොමද කියලා නෙමෙයි. ඒ අනුව දැනට ඉදිරිපත් කරලා තියෙන කෙටුම් පත කිසිම සම්මුතියකින් තොරව තනි පුද්ගලයන් දෙතුන් දෙනෙක්ගේ අභිප්‍රාය මත සිද්ධ වෙච්ච එකක් මිසක පාර්ලිමේන්තුවේ සංයුතිය හා රටේ ජනතාවට දීපු ඒ මහජන සම්මුතිය සැලකිලට අරගෙන කරපු යෝජනාවලියක් නෙවෙයි කියලා අපි පැහැදිලිවම කියන්නට